අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපිට තවත් බ්‍රහස්පතින්දාවක් ධර්ම දේශනාවට අවස්ථාවක් සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ න මාන කාමස්ස දමෝ ඉදන්ති න මොහමත් මොණමත්ති අපමත්තයි අසමාහිතස්ස ඒකෝ අරඤ්ඤං විහරං පමත්තෝ නමච්චු දෙය්‍යං තරෙය්‍ය පරන්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සතිපතා බ්‍රහස්පතින්දා පවත්වන ධර්ම දේශනාවේදී සංයුත්නිකායේ දේවතා සංයුත්තේ සදාතක වර්ගී ගාතාවක් ඒ සංග්‍රහ වෙලා තියෙන ආකාරයට එකක් එකක් අරගෙන දවසේ ධර්ම දේශනා මාතෘකා සපයා ගන්නවා ඒ වුණ ඒ අනුව අද මේ මාන කාම කියලා සූත්‍රයක් නැත්නම් සගතක සූත්‍රයක් තමයි මාතුකාවට අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ මානෙට කැමැති ඇත්තෝ. අපි ලෝකේ තණ්හාවට කැමැත්තක් තියෙන නැත්නම් මේ උපභෝග පරිභෝග වස්තු වලට තියෙන කැමැත්තක් තියෙන. ඒ වගේම ඒව ලෝභී කියලා කියනවා. ලෝභයත් එමය ලෝභෙට කැමැත්තකුත් තියෙනවා. ඒකට සාපේක්ෂව තව සමහරුන්ට ද්වේෂයට හරි කැමැතියි. තව සමහරු මාන්නයට හරි කැමැතියි. ඉතින් ඔහොම අපි එක එකනා මේ ලෝකේ තියෙන ප්‍රධාන ක්ලේශයක් අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම කියන්නේ ඕකට තමයි. ඒක තියෙන ආසාවෙන් වැඩි හරියක් ලෝකේ ලෝභෙට තමයි කැමති. ඒ තමයි එකම හේතුව පෙන්වන්නේ සංසාරයට බැඳෙන්න. ඉතින් අමතරව අනික සංවිතෙන් ධර්ම 10ක් තියෙනවා. ඔක්කොම බන්ධනේ වහැකිලි. අපි අල්ල බැඳගෙන ඉන්නවා. ඉතින් 10ෙම සියලු දෙනාට බලපාන්නේ එක එකන තමයි කැමැති කෙලෙසි අල්ලගෙන බදාගෙන ඒකත් එක තමයි ජීවත් වෙන්නේ. ඒක ඒ කෙනා දැනගන්න කැමතිත් නැහැ වෙන කෙනෙක් දැනගන්නවට කැමතිත් නැහැ ඒක අරගෙන ඉපදිලා මම ඒක අරගෙන මැරලා යනවා ඉතින් පුරාවටම ඒකමයි සත්‍ය වෙන එක ඔක්කොම බොරු කියාගෙන අර දෘෂ්ටිගත වෙනවා අන්න ඒ වගේ බොහෝම ඇතුළට ගිය ඒ වගේම නිතර කරදර කරන ක්ලේශයක් තමයි කෙලෙසයක් තමයි මාන්නේ කියලා කියන්නේ. ඉතින් ඒක ඇත්තේ නැති කෙනෙක් ඇත්තෙම නැහැ. හැම කෙනාටම තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ඒ දික්ටි තණ්හා නැත්නම් තණ්හා මාන දික්ටි කියන මේ මේ අපි මේ විශේෂයෙන්ම සංසාරට බැඳ තබන මේ ප්‍රධාන බන්ධන වලින් දික්ටි තමයි ලේසිම එක. ඒක තමයි සහවන් වෙනකොට වයින් වෙලා යනවා. ආයිගාට තණ්හාව අනාගාමී මාර්ගයෙන් අයින් වෙනවා. මාන්නේ අරහත් මාර්ගයෙන් අයින් වෙනවා. ඒ නැත්තම් උද්දම් භාගිය සංයෝජන වලට අයිති වෙන සංයෝජනයක්. ඒ නිසා අපි ළඟ ඒක තිබුණාට දෙමේ දෝෂේ තියෙන්නේ. ඒක කොතන කොතන අපි ළඟ වැඩ කරනවද කියලා මේ වැඩ කරන මාන අධිමාන අවමාන සදිසමාන කියලා විවිධාකාරයෙන් වැඩ කරනවා. ඉතින් මේකේ අපි අපේ දරුවොත් එක්ක දෙමාපියොත් එක්ක අසල්වැසියන්ගේ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම මේ මානය ඉස්සර වුණාට පස්සේ ඒක හරීම අජූ සමාජයක් වෙනවා. ඒ පුද්ගලයා අසුචි වෙනවා. ඉතින් එහෙම මාන්නයක් නැති කෙනෙක් හොයාගන්නත් නැහැ. හැම කෙනාම ඒක මේ දේහාභිමානය, එහෙම නැත්නම් ආෝග්‍යමානය, නැත්නම් උගත් මදය, එහෙම නැත්නම් මේ එක එක මද සහ පමාද මාන අනිවාර්යයෙන්ම මිනිස්සේ ගාව තියෙනවා. ඇත්තටම කියන්නේ මිනිසයා ජීවත් වීම සඳහා ඒ ඒ එළවම වේගය එන්නේ මාන්නෙන් තමයි. ඉතින් මාන්නයක් නැත්නම් මොකුත් කරන්න බෑ. යම් වෙලාවකට මාන්නේ නැත්තම් ඒ මාංශය සීදීන සලන. ඒ මාංශය නිකමයි කියලා කියනවා. අඥාන පෙක්ෂාව කියලා කියන නිසා අපි මිනිස්සුන්ට දරුවන්ට හරියට පොවනවා මේක. මෙන්න මෙහෙම මාන්නයක් ඇති කරගනින්, මෙහෙම අදහසක් ඇති කරගනින්. එතකොට ඒක ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැම කෙනෙක් ගාම තියෙනවා. ඒකමයි ඒක න සංසාරට බැඳලා තියෙන්නේ. අන්නේ ඒ මානය මානේ වශයෙන් රාගය නෙවෙයි ද්වේෂය නෙවෙයි කියලා තේරුම් අරගන්නවා කියන එකත් ලේසි නෑ. ඉතින් ඒකට සභා සමාජශීලී වෙන්න වෙනවා. නැත්නම් සාකච්ඡාවක් කරන්න වෙනවා. එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරන්න වෙනවා. ඒක නැත්නම් අයින් කරන්න බෑ. නමුත් මාන්නේ එන්නේ සභාශීලී වෙනකොට විතරයි. මාන්නේ එන්නේ සාකච්ඡාට කියොත් විතරයි. මාන්නේ එන්නේ වාද කෙරුවොත් විතරයි. එහෙම නැත්නම් මේ මාන්නේ නිදිගෙන තියෙන්නේ එළිබෙන්නේ නැහැ. ඉතින් එයා බෙනේ බුම්බනවා. එහෙම නැත්නම් අඬ අරපානවා. අඟ උස්සනවා. සෙනගක් මැදට ගියගම. ඉතින් ඒ නිසා අපිට සෙනගක් මැදට ගිය නැත්නම් පිස්සු හැදෙනවා. ඒක මේ පෙන්න ගන්න විදියක් ඔය කොච්චර අපේ මාන්නකාරකම් තිබුණත් අපිට ඒක රඟ දක්වන්න අරංගීත්‍රම් කියලා කියන්නේ දොරට වඩනවයි කියලා එකක් තියෙනවා. දොරට වෙන්නේ නැත්නම් වැඩන්නේ නැහැ. ඉතින් ඒ දොරට වැඩිම හරි විශාල උත්සවයක්. මේ ಭಾರತ නාට්‍යම් වල අරංගීත්‍රම් කිය ඉස්ලාම දොරට වඩන වෙලාව. වෙස් බඳලා ඉස්ලාම වෙස් නටන වෙලාව. එහෙම මේ ක්‍රියාකාරකම් දැක්වීමේ දක්ෂකම අපි අද දරුව හැම කෙනා පාවා දීලා ඉවරයි. ඒගොල්ලන්ගේ තියෙන මේ මාන්නක්කාරකම් පෙන්වන්න පුළුවන් තරක් හදලා දෙනවා නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට හරි දාන්න. පිටරට හරි යවන්න. ඉතින් මේකේ අන්තිමට දරුවට මේක දරා ගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේ මාන්නේ කියලා කියන්නේ ජීවිතයක් සැලසුම් කරනකොට එහෙම නැත්නම් ජීවිතයක් ඉදිරියට තල්ලුකොට අවශ්‍ය දෙයක්. නැත්නම් ඒකම ආපහු කරකවලා මධ්‍ය ලක්ෂයට බැඳලා නැත්නම් අමා මේ තක්කයි හිතේ බැඳලා වට ඒ කරකවනවා. බල්ලා පලි අල්ලන්න කරකිනවා වගේ. එහෙම නැත්නම් මැටි පාගන ගොනා මැද කණු වටේ කරකිනවා වගේ කරකිනවා. ඉතින් ඒ නිසා පිටිනේල බannකොට යා කරකින රවුම ආරේ ආඩේ අල්ලන්න පුළුවන්. එයා ඒකට එයා කැමති නැහැ. ආ ਸਰවචනාංශ ළඟට කවුරු ගියත් ਸਰවචනාංශට පෙන්නනවා මෙයා කරකන්නේ මෙන්න මේක වටේ. මෙන්න මෙහෙම චපල කෙනෙක් මෙයා කෙලින් යන කෙනෙක් නෙවෙයි වටවලල් යන්නේ කැරකෙන්නේ මාන්නේ වටේ. ඒ මාන්නේ මැද ලක්ෂය සක්කාය දිට්ඨිය වෙනවා. ඉතින් ඒක නැති වෙනකොට බයයි. මේක නැති වෙනකොට බේත් කරනවා. ඉතින් දෙයියන්ට මේක පේනවලු. මේ ලෝකේ ආවට පස්සේ අපිට කවුරු හරි ඔළුවට දාන ඔබ මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. මොන මොන හරි එකතුල අපේ ඔළුවට දාන ඊට පස්සේ අපිට අර මොකක්වත් නැහැ ඕනේ දුකක් විඳගෙන ඒ වෙන්න ඕනේ තත්ත්වෙටපත් වෙන්න දඟලනවා. දඟලන්ට ජවයේ දෙන්නේ නම් මාන්නේ තමයි. මෙන්න මේ මාන්නය සංයෝජන ධර්මයක් විදිහට දැකලා ඒක නැති කරන්න දඟලන කෙනෙක් ලෝකේ දහින්න නැහැ. හැම කෙනාම මේක වඩණ්ඩයි, ඒක අනික් අයටත් දෙන්නයි හොඳ පැත්ත හොයනවා. මාන්නේ හොඳ පැත්ත හොයලා ඒක දෙන්න හදනවා. ඉතින් මේක ගාක් කළාට මානසික අසහනකට හේතු වෙනවා. ඒ ලෝකේ තරම්ම මානසික අසහන ඇති කරන සුළු ලෝකයක්. මොකද මේ මේ ඉස්සට වැඩිය මිනිස්සු ගහපාදීම කපි පෙන්ට දඟලන දැඟලිල්ල අන් අයට පෙන්වන්න හදන ගතිය. ඒ නිසා මේ దేవතාවා කියවා దేవතාවා කියන පුත්‍රජානංශයට ජේතවන සර්තෝ ජේතවනාරාමේ ඉඳන්දි මධ්‍යම රාත්‍රියේ ඒ කාලෝක කරගෙන ඇවිල්ලා න මානකාමස්ස දමෝ ඉදන්ති. ඒ මානෙට කැමති කෙනා යටිහිතෙන් හෝ උඩු හිතෙන් හෝ මානෙට කැමති කෙනාට ඉන්ද්‍රිය দমনයක් ඇත්තෙම නැහැ කියලා. එයාට සීලයක් රැක ගන්න බෑ, ඉන්ද්‍රිය দমনයක් නැහැ, බයලජ්‍ය දෙක නැහැ. මේ පැත්තට බයලජ්‍ය දෙක කර වෙලා තියෙනවා. මොකද එයා හිතනවා මේ මාන්නේ ලබා ගැනීම සඳහා කරන වැඩවලට ඒ සදාචාරයක් ඕනේ නැහැ. ඒක ඒක කොයි දේෙන් හරි කමන්න එක ලබා ගන්න ඕනේ. මොකද මේ මාන්නේටනේ යන්නේ. තනකට ළඟා වෙන්නනේ යන්නේ. ඉතින් ඒ සඳහා ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මෙන්න මේක ඒකට ළඟා වෙලත් පශ්චාත්තාප වෙන මනුස්ස జాතියක් ඉන්නවනේ ලෝකේ තමයි අත අපි බොහොම ආරමුඩ ගහගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා අවශ්‍ය දෙයක් ළඟා වෙන ළඟා වුණාට පස්සේ ඒක ඇති දෙයක් නැහැ. නමුත් ඒ යන ගමනේදී කී දෙනෙක් හිත දැනෙනවලු. කී දෙනෙක් අපිට කරදර කරන අපි කරදර කරන දණිකයි දැනෙන්නේ නැහැ. ගියාට පස්සේවත් දැනෙන්නේ නැහැ. මම මේ ගියේ මෙච්චර පිරිසක් පාගගෙන මෙච්චර පිරිසකගේ කරපිටින් ගියේ කියන එක මතක නැතිවෙනවා. ඉතින් ඒ නිසා මේ මුළු චිත්තයේ දිහා බලලා මේ මනුස්සයාට මාන්නේ තිබුණට කමන්නේ ඉන්ද්‍රිය দমনයේ සහිත මානයක්. අසීමිතව මේක දුව මේ කෙරේ දුවන්නේ නැතුව අවශ්‍යතාවයක් තියෙනවා මෙතන මම ළඟා වෙන්න ඕනේ. ඒකට අනුන් පලි නෑ. අනුන්ට බැනගෙන ගහගෙන කොනහගෙන තටුවල හප්පගෙන යන්න ඕන කමක් නැහැ කියලා මේ దేవතාවා කියනවා දියෝ මානකාමස්ස න මානකාමස්ස දමෝ ඉදන්ති. ඉන්ද්‍රිය দমনයක් ඒ පුදුල ළඟ නැහැ. ඉතින් ඒක නිසා ඒ දර්ශනීය බුදුන් හරහා මානවයට දෙන්නේ. තමයි මේ దేవතාවා මේ කතා කරන්නේ. ඒ නිසා කියනවා න මොන මත්ති අසමහිතස. ඒ කෙනාට පැත්තකදලා කතා නොකර විවේකව ඉන්න පුළුවන් කමක් නැත්තේ. ඒ බුදුන් නිතරම කියාපාන්න ඕනකම තියෙනවා. මට මේක ලබා ගන්න බැරි වුණා, මට මේක ලබා ගන්න ඕනේ, මට මේක ලබා ගන්න බැරි. අරයන් නිසා මට ලබා ගන්න බැහැ නිසා කියලා ඒ මේ දේවල්, ඒ මානෙට සම්බන්ධ දේවල් කියාපාන. ඒක ඒක ඒ කෙනාට කතා නොකර ඉන්න බෑ. හැම වෙලාවෙම මේ කට කටමැත්ත දොඩවන ගතිය. ඒකේ මානකාමස්ස නැත්නම් මානෙ කියන මනුස්සයාගේ එක ස්වરૂපයක්. කෑ ගහන ගතිය තියෙනවා. එයාට එක් පැත්තකටලා ඉන්නකොට පිස්සු වගේ. මේක කාටද කියන්න ඕනේ? නැත්නම් වල්පල් තොඩ වන්න. නැත්නම් මේ මොකද්ද කියන්නේ? ටෙලිෆෝන් කරන්න ඕනේ. නැත්නම් ලියුම් ලියන්න ඕනේ. එහෙනම් කතා කරලා කතා පවත්වන්න ඕනේ. ඉතින් මේක මේ මේ පිස්සු හැදුනට පස්සේ අහල පහල ඉන්න මිනිස්සුන්ටත් ඉවරයක් නැහැ. හැබැයි මේ මනුස්සයා දන්නවා මේ මනුස්සයාගේ මේ තියෙන අමුතු දෙයක් කියලා. ඒක කියනවා ඒ අර පුංචි කවියක් තියෙන අවිස්කෝලන කන කවියක් තියෙන මනුස්සයා විශාල කාව්‍යයක් කරනවා. කාව්‍යයක් කරලා ගෙදර කියවන්න පටන් ගන්නවා. ළමයි කියනවා අපිට පාඩම් කරන්න බෑ කියලා ළමයි වෙන ගෙවල් වලට යනවා. ඉතින් ගෑණි කොහොම හරි කාර්බන් ඉන්නවා පස්සේ වන්නොට මේ ඉවරයක් නැහැ මේ මනුස්සයාගේ වැඩේම ගෑණිට මේ කියනවා කාගේ ගෑණි සික්කසා දෙනවා. පස්සේ බැත්තට මේ මනුස්සයා ළඟ දෙන කෝපි කඩේට යනවා. කියලා මිනිස්සු කෝපි වුණාට ආපුවම මේ කාගේ කියලා මිනිස්සු කෝපි කඩේ වහනවා. ඉතින් මේ මනුස්සයාගේ මේ නමේ දිගපළල දැක්කම තම්බිට වගේ සලකයි දුතුව මක්කම කියලා හුඟ දැනුමත් එන. හැබැයි මේ කාව්‍ය කියවන කියවන තැන මිනිස්සු අයින් වෙලා යනවා. ඒක මම ගැඹුරු කාව්‍යයක්. තේරෙන්නේ නැහැ. ඒ මනසට තේරෙන්නේ නැහැ. ගෑනට තේරෙන්නේ නැහැ. දරුවට තේරෙන්නේ නැහැ. ඔන්නෝම කාව්‍යයක් තමයි අපි උදේ ඉඳලා හන්ද වෙනකන් කියවෝ කියලා ඉන්නේ. ඒ නිසා ඒ කෙනාට මෝනමත් තිය අඩු ගානේ නිස්සද්ද භාවයක් සමාධියක චිත්තක්ෂණයක්වත් නැහැ කියලා කියනවා. න මොනමත්ටි. ඉතින් ඒ කෙනාට අසමාහිත හිතක් තියෙන. ඒකට හිතන්නේ මේ ලෝකයා මට නිතරම කරදර කරනවා. මම මේ ලස්සන උත්තරම මේ සම්භාව්‍ය කෘත්‍යයට කිසි කෙනෙක් ගරු කරන්නේ මම මේ දෙන්න හදන වටින අදහන කවුරක්වත් ගන්න කැමති නැහැ කියලා ලෝකයා අසමාහිතයි කියලා ලෝකයේත් එක්ක පුදුම තරහක් ගත කරන්නේ. ඒකම තමයි කතා කරන්න හේතුව. එයාට මේ විවේකයක්, හුදේකලාවක්, එහෙම නැත්නම් මේ පිළිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක් මේ ඉඳගෙන මම දැන් මෙතන ඉන්න එක කොච්චර නිස්සද්දද ලෝකෙම සනසල සුළුයි ඒ සති චිත්තක්ෂණයක් වගේ එකට පොට පෑදෙන්නේවත් නැහැ ඒ මොකද මේ මාන්නේ නිතරම මේ අවශ්‍යම ගතියක් තියෙනවා ඒක හොරක් කළාට ඉන්නේ සභාවට ගියාම සනීප කරන්න තියෙන සභාවෙම තමයි නැති වෙලාවට මේක යට වෙලා තිබුණට ඒක නිදිගෙන පවතින ආශයංශය වශයෙන් තියෙන්නේ. ඉතින් අන්න ඒක මතු කරගන්නත් ඕනේ. මතු කරගෙන මේක යටපත් කෙරුවේ නැත්නම් තණ්හාව පමණක් නැතපත් යටපත් කරාට අනිකුත් සංයෝජන ධර්ම ඉතුරු වෙනවා. අන්න ඒක මේ විශේෂයෙන්ම මේ దేవතාව කතා කරලා තියෙන්නේ මේ බණ භාවනා කරන අයට ගැන හිතලා. ඒගොල්ලෝ හිතලා තියෙන යම් වෙලාවක මේ තණ්හාමාන දිට්ඨිය අයින් කරන්න කියලා. නමුත් ඒගොල්ලෝ කරන වැඩෙන් තණ්හාමාන දිට්ඨිය අයින් වෙනව නෙවෙයි. තණ්හා මාන අයින් වුණත් සමා වෙන්න තණ්හා දිට්ඨි අයින් වුණත් මාන්න ඉතුරු වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ මාන්නය ඉතුරු වීමට පොඩ්ඩක් පුදුරජාන වාසිය ලව්වා මේ බණ භාවනා කරන අයට පණිවිඩයක් දී ගන්න. කියලා දෙන්න. මෙන්න මේක ස්වාමීන් වහන්සේ මේ කකුල් තුනකින් කරන්න ඕන වැඩේ මේ පුද්ගලයා දෙකක් හදාගෙන තියෙනවා තුන්වෙනි කකුලක් තියෙනවා කරුණා කරලා අන්න ඒක මේ මිනිස්සුන්ට බණක් මාර්ගයෙන් කියලා දෙන්න කියලා තමයි මේ මානකාම සූත්‍රයෙන් මේ ඇවිස්සිලක් කරන්නේ ඒක පේනවා ඒ దేవතාවගේ ඒ යටි අදහස රජුණාට කූට අදහසක් නෙවෙයි අදහසක් තේනවා ඒකෝ අරඤ්ඤේ විහෙරිය පමත්තෝ මේ මේ මේ මේ විදිහේ වැඩ කරන යෝගාවචර හෝ භික්ෂුව ආරණ්‍යක ගත කරන්නේ. කිජිය අතහැරලා. හැබැයි පමාවේ වැටලා තියෙනවා. කිජිය අතහැරි අප්‍රමාද වෙන්න. නමුත් කිජිය අතහැරලත් එයා අත්කිලමතාන යෝගයට වැටිලා මම තමයි භාවනාකාරය මම තමයි ආරණ්‍ය ස්වාමීන් වහන්සේ ඒක නිසා මම ඉන්නේ මාන්නක්කාර තැනක මම ඉන්නේ අනික් අයට කරන්න බැරි වැඩක් කරලා කියලා අනික් අය පහත් කළ සලකන ගතියක් තියෙනවා මේ පහත් කරන ගතිය නිසාම එයා දෙවේලේ භාවනා කරනකොට හිත එකලස් වෙන්නේ නැහැ අප්‍රමාද වෙන්නේ නැහැ හිත ප්‍රමාදයට වැටලා තියෙනවා ඉතින් ඒක නා ගන්නෙත් නැහැ. ඒක නම ආඩම්බරෙන් ඉන්නේ සතුටින් ඉන්නේ මම පැවිදි වුණා, ආරණ්‍ය ගත වුණා, තනියම ගත කරන්නේ ඒකෝ. ඒ නිසා බොහොම ආඩම්බරෙන් ගත කරන නමුත් හිත නිතරම ප්‍රමාදයට වැටලා තියෙනවා. ඒ නිසා තණ්හාමාන දිට්ඨි තුනම කැපෙන තැනක නැහැ. මෙයක් කරන වැඩවලින් මාන්න වැඩෙනවා. ඉතින් මේක නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේට පෙසමක් ආ කියලාමක් කියනවා. ඒක තමයි මේ ගාථා පේන්න තියෙන්නේ නමච්චු දෙයයන් තරී තරන්ති පරේ පරේ තරන්ති පරේතං මායාගේ මච්චු දෙය ඒගොල්ලන්ට මෙයාට යන්න හම් වෙන්නේ ඒක මේ මාරෝගේ ඉගොඩ වෙන්න නෙමෙයි සංසාරේ ඉගොඩ වෙන්න මේ කියන්නේ ඉතින් ඒක නිසා මේ භාවනා කරන භික්ෂුවකට නැත්තම් යෝගාවචරයෙකුට තනිවව අරණ්‍ය ගත කරනකොට මේ ප්‍රමාවත අප්‍රමාද වෙනකොට ප්‍රමාදයේ ඇති වෙන එක දෙයක් තමයි මාන්නේ. මාන්නේ ඒක මේ බුදුහාමුදුරුවෝ ලව්ව මතක් කරවලා දෙන්න මේ దేవතාව ගොතපු ගාතාවක්. එහෙම නැත්නම් ගහපු පෙස්සමක් තමයි මේක තියෙන්නේ. ඉතින් මේකෙත් කියන්න පුළුවන් මේ විදිහට මේ අරණ්‍යගත වුණත් ඒ තනිව එකලාව ගත කරත් එක්කෝ ධානයක් ලැබිලා නැත්තම් කුශාග්‍ර බුද්ධිය තියනාට විතරමයි මාන්නය තියෙන්නේ. අරණියගත වෙලා නිකම්ම නිකන් ওই පිඟන් කෝ පොහොත හොදා මේ ඔය වදක් පිළිවෙතක් කරන්නේ අහිංසක කෙනෙකුට මේක ඉන්නේ මේක ඉන්නේ තමන්ට සමාධිය හරිය කෙනාට. ඒක මේ අනාලේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන පොතේ පෙන්නනවා මිත්‍යා දෘෂ්ටි වලින් 62ක් තියෙනවා 62කින් 49ක්ම ඉන්නේ සමාධිය හරිය කෙනාට. ධ්‍යානයක් හරිය කෙනාට. අනිකට එන්නේ නැහැ. අනිකට ඉතින් එහෙම මානකාර වෙන්න දෙයක් නැහැ. අරන් ඉතත් ආවා තමයි, ඉතත් බෑව තමයි. තිවුරත් ඇඳගත්තු තමයි ඒ වුණාට මං ඉතින් සාමාන්‍ය කෙනෙක් නේ. මට කියලා එහෙම ධ්‍යානයක් නැහැ නේ කියලා යාට මාන්නයක් එන්නේ නැහැ. අනික් 13 එන්නේ බුද්ධිමතාට. නිසා සමාධියත් ප්‍රඥාවත් හරියට ගියාම කටුසය කරේ කතරම් බැඳා වගේ ඊමණචම අමාරු චපල ගමනක් යනවා. ඒක අවුරුදු 40ක් දැහුව කෙනෙක්. මං ඊට ඉස්සෙල්ලා මම මහණුන්ට ද්වේෂ කරපු කෙනෙක්. මොකද ඇඳපු මහාන වෙච්ච හැම කෙනාම බකලෙට ගමන් කරන්නේ. අනික අයත් බකලේ තමයි. ඉතින් මේගොල්ලෝ බකල් නැතුව යන කතා කරලා බහන වෙන කට්ටියනේ. එක එක්කත් මම දැකලා නැහැ. ඒගොල්ලෝ මේ කියන වැඩේ කරන්නේ කරන වැඩේ කියන්නේ ඒ ගියෝ එහෙම කෙරුවට ඇති දෝෂයක් නැහැ මොකද එහෙම ගියෝ කිවිසගන්නේ නැහැ නේ ගෑණියක් තියාගන්න දරුවෝ අඹ දරුවෝ ඉන්නවා පවුල් කනවා ඒ මංස මදයි මේ මේ ඕම හරි බෙල්ලකට තල්ල කඩා ගන්න ජීවත් වෙනවා මේ පැවිද්දයි කියන එක නා මම ගොඩක් දැක්කේ සමීපව දැක්ක විශ්වවිද්‍යාලයේ ඉන්න සංඝයා ගණ්ඩව දෙයක් නැහැ හොදලාවත් ගොඩ ගන්න කෙනෙක් නැහැ ඉතින් ඒගොල්ලෝ ගාව තියෙන ඒගොල්ලෝ හැබැයි මාන්නකාර නැහැ. විශ්වවිද්‍යාලේ සංඝයා කොල්ලොත් එක එකට සිගරට් එක වීගෙන ඕ ඒක කෙල්ලෙකුට ලව් කරගෙන ඒක කාමරේ ගජේ ගහගෙන ඔහේ ඉන්නවා. උන්ට ওই සිවුර විතරයි තියෙන්නේ කිසිම ගාණක් නැහැ. ඒ නිසා හිතන මාන්නේ නම් මම දැක්කේ නැහැ. නමුත් මේ කෘත්‍ය සම්පාදනය වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා මගේ පැවැද්ද අවුරුදු අඩු ගානේ 8ක් පමා වුණා. මේ සංඝයා කරන මේ කෝලම දැකලා. පැවිදි වුණා නම් උඹේ වැඩක් බලාගන්න. බලාගන්න නැතුව අපිටත් බණ කියන්න එනවා. හැබැයි කිසි වෙනසකුත් නැහැ. ඒකේ විශේෂ දේ තමයි අරණ්‍යගත සංඝයාගේ ඒකෝ අරණ්‍ය මේ මේ ඒකෝ විහෙරෙය අරණ්‍යේ පමා විලා වැඩ කරන්නේ. ඉතින් මේක හරිම අමාරු තේරුම් කරලා දෙන්න. මේකේ මෙහෙම කිව්වොත් මම හිතන්නේ තවත් අයගේ කතාව ටිකක් සැර වෙයි. තේරෙයි. මේක ඊටාම දරුණුයි කාන්තාපක්ෂි. සංඝයාට වැඩි ඊටාමත්ම දරුණුයි භික්ෂුණීන්ගේ. එහෙම නැත්නම් සිල් මෑණිවරුන්ගේ. ඊමන් කාලයක් තිබුණා කිසිම ඇසුරක් නොකර පැත්තකට දාලා. මම ඉපදුනේ සහෝදර සහෝදරියෝ 6 දෙනෙක් එක්ක. ඒ නිසා මට ඔච්චර ලොකු දෙයක් නෙවෙයි කාන්තාවන් එක්ක ජීවත් වෙනවා කියන්නේ. කොටිම අපේ අම්මත් ගෑනු කෙනෙක් නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අම්බෝ ආදරේ අම්මට. ඒ වගේම තමයි භික්ෂුණීන් නැත්තම් කාන්තාවන්ට බලනකොට මේගොල්ලෝ අර පැවිදි වෙන්න ඉස්සලා පුදුම සන්තෝෂ ජීවිතයක් ගත කරමිස හොයාගෙන ආවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙච්ච වෙලාවෙ ඉඳලා යකාමක් තමයි. පුදුම ද්වේෂකින් ගත කරන්නේ. මේ මගේ මහානකම කරන්න කවුරක්වත් ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒකල වල ආරණ්‍ය ගත වෙනවා. ඊට පස්සේ තවත් මේක වැඩි වෙනවා. ඉතින් මෙන්න මේක මේ නිසන්වනේ ඉන්න අයට අපටත් තියෙන දෙයක්ද? නැත්නම් මේ දේවතාව අපි මගාරවල අනික් කටියට කියප එකක්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිසන්වනේ කියලා කිසිම වෙනසක් නැහැ. අපිට සතුට වෙන්න කාරණා ගොඩක් තියෙනවා. අපිට හොඳ ගුරු පරපුරක් තියෙනවා පරිසරය සකස් කරලා තියෙනවා අපිට කැමැතිලාක අපිට භාවනා කරන්න පුළුවන් සක්මන් කරන්න පුළුවන් කැමැතිනම් වෙන වැඩක් කරගෙන ඉන්න පුළුවන් ඒ නිසා ඉද ප්‍රස්තාව තියෙන බව මම පිළිගන්නවා නමුත් පිළිගත්තට ඒකෙදී අර මම අරණ්‍යගත සංඝයා වංශ නමක් මම භාවනා කරන කෙනෙක් කියලා ඒකේ මාන්නේ තනා ගැනීම කියන එක මට ධම්මනිසන්ත ස්වාමීන් කිලිම චෝදනා කරා මම බුරුමයන්ද කිට්ටු වෙනකොට ඥානানন্দ ස්වාමීන් වහන්සේ මට කිව්වා ආයසුතුමේ මිනිස් සංඝයා ආර්ය පරිශීලනයක් මේ කාලේ කරන්නේ පරිශීලන දෙකක් කරනවා රට යන්ටයි ඉංග්‍රීසි ඉගෙන ගන්නයි. ඕක තමයි සංඝයාට තියෙන ආර්ය පරිශීලනය. උඹටත් ඒකද ඕනේ කරන්න කියලා ඇහුවා. උඹට මොකටද රට ගිහිල්ලා ඇති වෙන්නේ? මම ගෝබාන්ති කැමති නැත්නම් එපයි කියන්නේ මම යන්නේ නැහැ. නෑ මට එහෙම කියන්න බෑනේ. නිසා මම කිලිම කියන මම කිව්වා එහෙනම් අපි පැය 47ක් ගමු. පැය 47 පස්සේ එන සීන්දුවට මම යනවා. අපි දෙන හම්බුනේ මේ පැය 40ට ගෙවෙනකොට ඔය පහළ කුටි ඉස්සරහා පාරේදී ඒ ශාංශේ දානෙට යනවා මම දානෙ අරගෙන එනවා. පස්සේ ශාංශෙත් වටා කොටුවත් අරන්ගේ මම නතර කළාව සමාවෙන්න ස්වාමීන් වහන්සේ පැය 40ට ගියා. උභාංශේ මම බුදුමෙන් ගමන්ට එපා කියනොත් නැද්ද නෑ මට එහෙම කියන්න බෑනේ ආයෙසුසු. මං එන යනවා ඈ. කිව්වා මං ආවා. එච්චරයි. මම ගියා. යන්න හදනකොට ධම්මසඳාන් කිව්වා ස්වාමීන් වහන්සේ දිව අපලගෙන ස්වාමීනාද පරිසරින් මානෙ ප්‍රසන්න. මම මොකද්ද කියන්නේ කියලා. නෑ නෑ මට පිටර කියන්න තේරෙන්නේ නෑ. ඔබයි මානෙ ප්‍රසන්න. මම ඊළව ඥානන්ද සංස්කෘතිය මෙන්න මෙන්න එකක් කියනවා. මාන්නකාරකමක් තියෙනවා කියන එක තමයි කියවෙන්නේ. ඉතින් මම දන්නේ මම පුළුවන් විදිහට ඒක දැනගෙන ජීවත් වෙන්නේ නැහැ කියන්නේත් නැහැ. නැහැ ඒකේ ආයසුතුන්ට කියාගන්න තේරෙන්නේ නැහැ. ආයසුතු සන්තෝෂ වෙන්න මානකාර කරන දේවල් තියෙනවානේ. මාන්න වෙන්න එපා. ඊට පස්සේ එහි ගියාට පස්සේ අවුරුදු දෙක යනකොට අපිව ඉන්ටර්විව් කරා ටෙලිවිෂන් එකකින් ඇවිල්ලා. ඉතින් ඒකට අපි මෙහෙන් අහලා ඇති අපි ටෙලිවිෂන් වලට පෙනී හිටින්දද කියලා. ඒකෙදී දැන් මමයි තව සුදු ආහාර කෙනෙකු විතර තේරුණේ. තේරුණාට මම බැන්න ඉන්ටර්විව් කරන්න කරා. හිතලා නෙවෙයි මේ මහත්තයා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් පිටරටකින් ඇවිල්ලා ඉංග්‍රීසි භාෂාවක් දන්නවා. සයිඩමයි අසුරු කරන්නේ මොන තරම් සතුටු වෙන්න පුළුවන්ද අපි බුරුම රට වෙනුවේ සතුට වෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා අපි 2600ක් පරණ තේරවාදකේ ඉන්නේ. හිතන්නකෝ රහත් උනායි කියලා රහත් වහන්සේටවත් රහතන් වහන්සේට එම සතුට වෙන්නේ කියලා නෑ බුදුරජාණන් වහන්සේ. බුරුම රට කියන්නේ කොච්චරද භාවනා කරන අය ඉන්න රටක් මගේ කිසිම විශේෂයක් නෑ. මේ මහත්ය දන්නේ නැතිකමට ඔය කතා කරන්නේ කිව්වට පස්සේ මගේ කැලල කපලා තිබුණා. ඊට පස්සේ ඒක බලපු දෙමළ මහත්තයෙක් මට ඇවිල්ලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ පෙනී හිටියනේ ටෙලිවිෂන් එකේ. ඊට පස්සේ මම ඇහුවා කොහොමද පෙනී හිටියේ? ඊට පස්සේ විවේකානන්ද සාංශිත් එක්ක ඉන්නකොට පැත්තක වාඩි වෙලා ඉන්නවා පෙන්වයි කියලා. මගේ අර දෙබස දාලා තිබුණේ නැහැ. මොකද දෙබසේ බැන් කෙලින්ම දිගටම කෙරුවේ නිවේදකයට බණින එක. තමුසේ කවුදෝයි මම උසස් කරලා තියන්නේ තමුසේ ඒකෙන් උසස් වෙන්න හදනවද තමුසේට ඒක ඇති වැඩක් නැහැ තමුසේගේ ටෙලිවිෂන් කැමරාවක් ඇති වුණාට තමුසේට කයිවාරකම තිබුණාට තමුසේ කවුදෝයි මම උසස් කරන්න කියන එකම දිගටම කිව්වේ ඌ ඉතින් පෙන්වන්නේ නැහැ ඌ පෙන්නන්නේ නැහැ. ඊට කඳුබට ගියාට පස්සේ අපි දවස් 10ක වැඩසටහනක් තිබුණා අපිට ස්ථානයක් නැති නිසා එදා කැමරා සෙට් එකක්ම ඇවිල්ලා හිටියා. ඇවිල්ලා කිව්වා මේක කවදාකවත් වෙන එකක් නෙවෙයි සාන්ත පුදුමාකාර දෙයක් මේ මේ වැඩමුළුව අපි මේක වීඩියෝ කරනවා. මම ගොම මම කැමති නෑ. හැබැයි මේ උගාගේ වැඩසටහන බාධා කරන ගැටේ මම ඉන්න තැනින්ල මේකට වීඩියෝ කරන්න කිව්වා. ඉවරනේ. දවසක් උත්සාහ කරා කටහඬ අහුවෙන්නේ නැහැ කියලා වැඩේ බාධා. ඒකට විශාල පිරිසක් ඇවිල්ලා. පස්සේ මට හිතුණා දැන් මේ මේ කඳුබඩ ලැහැත්ති කරපු එකක් දන්නේ නැහැ. මම ගිහිල්ලා ඔක්කොම නිකන් කලාබරයක් අඩලා දැම්මයි කියලා. පස්සේ මම බැඳලා කිව්වා ස්වාමීන් වහන්සේට මේ කඳුබඩ අපේ පේමතිරි ස්වාමීන් වහන්සේට අනේ ස්වාමීන් වහන්සේගේ ස්ථානේ වංශේ සිව්පසෙන් කලකනවා මේ වගේ වැඩකින් මම මෙහෙම කිව්වා ඒ කට්ටිය කියනවා මගේ මම ඉන්දන තැනින් ෆොටෝ ගත්තොත් වැඩේ යන්නේ නැහැ කියලා නතර කරලා ගියා. පැස් කරන්න කිව්වා කට්ටියට. පේමතිරි සංසේ රැස් කළා කිව්වා ධම්මජීව හමුදුමන්ට මෙහෙම එකක් කියන ඕගොල්ලෝ දාන තමයි ලංකාව විපස්සනා හිටියේ. මම කවදාකවත් රේඩියෝ එකට ගියේ නැහැ. මම කවදාවත් ටෙලිවිෂන් එකට ගියේ නැහැ. දැන් ධම්මජීව හමුදුමන්ට කියනවා මම ඉඳන්දී අනික් කට්ටිය ගන්න කියලා. ඉතින් ඕගොල්ලොත් එක එකනා කියන්නේ අනිත් ඔක්කොම ගන්න මම නැතෝ කියලා ඔක්කොමලා එහෙම කිව්වම ඉවරනේ වැඩි. ටෙලිවිෂන් එකේ hina වෙලා ඉන්න රාජ්‍ය නායක ඔක්කොම පචනේ කෙලින්නේ. භාවනා කරන්න පුළුවන් ද ටෙලිවිෂන් එකක් ඉස්සරහා තනිකර බොරුව කරන්නේ. භාවනා කරන බෙල්ල කඩා වැටෙනවා. භාවනා කරලා නිින්ද යනවා. භාවනකට වෙවුලනවා. ඔක පොටෝ කරන්නේ නැහැ. කෙරුවට පෙන්වන්නෙත් නැහැ. පෙන්වනකොට ඔක පොටෝ භාවනා කියන්නත් බෑ. මොකද භාවනා මධ්‍යස්ථාන යන විකාර රූප දකින්න උඩ. මනුෂයාගේ ස්වරූපේ විකාර වෙනවා භාවනා කරනකොට. ඕක නෙවෙයිනේ ටෙලිවිෂන් එකේ භාවනා කරනවා කියන්නේ. ඔක්කොමලා බුදු වෙලා නේ මේ වෙලාවේ. <laughs> ඒ බුරුමේ 600ක් විතර අපි දාන ගන්න. 300 වාර දෙකකට ගන්න. ඉතින් ඒක දාහනේ දෙන්නේ මේ ටෙලි මේ දාහනේ මගුල් ගෙත කණ්ඩායම. මනමාලියක් වෙනවා මනමාලිත් වෙනවා ලස්සන දැඳගෙන ඇවිල්ලා හොද්දටම තෙලෙන් කිරෙන් කණ්ඩ දෙනවා සංඝයා. දීලා ඉතුරු ටික ඒගොල්ලෝ කනවා. ඉතින් එතකම් මණ්ඩපයක් ගහගෙන ඒගොල්ලෝ ඒකේ ඒ උත්තරේ යනවා. ඉතින් ඒ නිසා දාහනේ ගන්නකම් ටෙලිවිෂන් කරනවා. ඉතින් 300ක් සයිඩෝ හිටියත් ටිකක් කච කච ගන්නවා. ටෙලිවිෂන් එකේ කැමරාව එනකොට ඔක්කොමලා අවස්ථානේ ගන්නෙ අනනවා අනනවා අනනවා ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා අපනවා අපනවා අපනවා ගිලිනවා ගිලිනවා කියලා ඔක්කොම මෙනෙහි කර කර තමයි දාහන ගන්න. අර ටෙලිවිෂන් කැමරාවකට. සයිඩෝ කිව්වත් ගණන් ගන්නෑ. ඒ තරම් බයයි ටෙලිවිෂන් එකට. විද්‍යාවේ සුද්ධ කියනවා ඊට පස්සේ මේ මිනිසුන්ට පුදුම ආසාවක් තියෙනවා දාන දෙන්න. ඒ වගේම මේ කන අධියා බලන්නත් පුදුම ආසාවක් තියෙනවා කියලා. ඒක තනිකර රංගපෑමක් කියන්නේ. ඉතින් මේ ගතිය හොඳ නරක දෙකම තියෙනවා. මේක නෙවෙයි ඉන්දිය සංවැදේ කියන්නේ. ඒ ටෙලිවිෂන් කැමරා කෙනකොට මූණ පුම්බගෙන ඒ භාවනා කරන එක නෙවෙයි ඉන්දිය සංවැදේ කියන්නේ. දැන් භාවනා කරනකොට තමයි නිදිමත එන එක. භාවනා කරන තමන්ගේ බෙල්ල කඩා වැටෙන එක. භාවනා කරන තමන්ට බයක් ඇති වෙන එක. භාවනා කරනකොට මේ මමයා නැති වෙනකොට මාන්නේ නැති වෙනකොට ඇති වෙන මේ තිගැස්සිලි කම්පන චංචල දිහා බලන්න යනවනම් ඒක ඉන්දිය සංවරයේ දිහාවට ළඟා වීම ප්‍රകൃතිය ළඟා වීම ඒක කරන්න මිනිස්යාට පෞරුෂත්වේ නැහැ. අනේ පෞරුෂත්වේ වඩන්නයි මහසිසාරද ස්වාමීන් වහන්සේ මේ සාමූහික භාවනා ක්‍රමය හඳුනා දීලා තියෙන්නේ. ගෑනු පිරිමි පැවිදි උපැවිදි ඔක්කොම ඉඳගෙන අපි 100ක් පැයක් ඉඳගෙන ඉනවා. කාටද කොන්ද පණ තියෙන උතන ගිල වාඩි වෙන්නේ. ගොඩනෙක් ඉන්න ලෝකේ ඉන්න භාවනා ගුරුවරු කවදාකවත් සංසප්පිත් එක්ක වාඩි වෙන්නේ නැහැ කියලා. එහෙමම කියන්න බෑ මම දැකලා තියෙනවා ගෝයෙන්කා කල්කජී තමයි යාගේ නෝනත් එක්ක ඇවිල්ලා පැය මුත්තා තිබ්බාගේ වාඩිලා ඉන්නේ. කිසිම භාවනා ගුරුවරයෙක් ඉන්නේ නැහැ. ඉඳලා ඉන්න බෑ. පැයක් මේ මිනිස්සුත් එක්ක ඉන්න බෑ. මොකද නිින්ද යනවා. මේ ඉරියව් විකාර වෙනවා. ඉතින් ඒකට හරිය ලැජ්ජයි මේ මේ කට්ටි ඉස්සරහා මේ ඒ ඇදගෙන වැටෙනවා දකින්න. ඒ ඇමරිකාවේ තරුණ කාන්තාවක් ඉඳලා තිනවා එයාට මම හිතන ගී මහත්තයෙක් පුදුම විදිහට උදව් කරලා තියෙනවා අත්ත කෙනෙක් වගේ මුත්ත කෙනෙක් වගේ භාවනා. ඉතින් එයා ගෙන්නනවලු ඒ ඒ වයසක එක්කනා භාවනා ශාලාවේ ආසනයක් හදලා දීලා භාවනා කරනවා. ඉතින් යාට පේන්ට ඕන නිසා උසාසනයකලු තියෙන. ඒක දැසක් ඒ මිනිද්ද ගිහිල්ලා ඇදගෙන යනලු ආසන දෙකකින් පල්ලෙහාට. දැන් මේ ලොක්ක වැටිලා. භාවනා උගන්න නෝනම ඇත්තට ලොක්ක උසලා ගිහිල්ලා ආයෙත් තිබ්බලෝරේ ආයෙ භාවනා කරනවා. එච්චරයි. ආයෙ මේ මේ අනේ අපේ ගුරුවරයාට නිින්ද ගියා වැටුණා ලැජ්ජයි මොකක්ද නැහැ. නින් භාවනා කරනකොට නිින්ද යනවනම් ඒක ස්වභාවික මම කියන්නේ කියාපන්නේ කියලා. ඒක ස්වභාවයි. ඒකට මුණ දෙන්න බැරිකමනේ අපිට තියෙන්නේ. ඒකට ඇති හැටි ලියන්න බැරිකමනේ අපිට තියෙන්නේ. අපිට ඕනේ මොකද්ද? මම පැවිදි වෙච්ච නිසා, මම අරණ්‍යගත වෙච්ච නිසා, මම එකලාව ගත කරන නිසා මට සමාධිය එන්න ඕනේ. ඇයි සමාධිය ආවේ නැත්තේ කියලා ගුරුවරයන් ගිල්ලා. සමාධිය එන්නේ නැත්නම් මගේ මාන්නක්කාරකම වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මාන්නේ එන වෙලාවේ දැක්කේ නැත්තම් පරියන්කේදී දැක්කේ නැත්තම් සෙනගේ ඉස්සරහම අයලක තියෙන බව දැක්කේ නැත්තම් ඉතින් ආර පමත්ත කියන වචෙන්ද වැටෙනවා මහර දෙයිය තමයි ඒකට ය아가න්න බැරි වෙනවා. ඒක විතරක් නෙමෙයි ඒකේ තියෙන භයානකම සත්පුරුෂයෙකුට ඇවිල්ලා කියන්නත් බැරි හිතෙනවා. මොකද මේව සමානකාරයි. ඉතින් අන්තිමට ගිහිල්ලා මම මාර්ගඵලලාභී කියලා ප්‍රකාශ කරපු ගමන් පරාජික වෙනවා. ඒ බුදුජානනාසේ අඤ්ඤත්‍ර අධිමානා කියලා එයාට අධිමානයි කියන සමාවක දෙන්න කියලා. මොකද මේ අධිමානය කියන එක මතයක් ඒක බීමත්කමක්. මදේට පමාදයට ලක් කරලා තියෙන මනුස්සයා නිතරම කියා පානවා ඔයගොල්ලන්ට තාම බැරි වුණානේ මාත් ඔයගොල්ලෝ එක තමයි භාවනා පන්තිට ගියේ ඕන බලන්න මම නේද දැන් රහත්. මම දැන් මෙතෙන් ඇවිල්ලා තියෙන කියලා මේක කියා පාන්නේ. ඒකට අනික් මනුස්සෙන්න පේනවා මේ මනුස්සයාට වලිගේ විතරයි නැත්තේ කියලා. අනිත් එක ඔක්කොම තියෙනවා. කියන්න ගියාම එයා කියනවා සිල්ලම් කරන්න එපා. ආර්යයන් වහන්සේට බැනලා ආදි උපාදේ කරන්න එපා කිව්වා. ඉතින් මේක හරි බයයි. අන්තිමට මේ මිනිසයා අමාරු වෙටිලා කවදා හෝ කවදා හෝ මේ ජීවිතය ඇතුළත තේරුම් කරගත්තොත් ආයෙ මූණ දෙන්න බැරි නිසා සීදීන සබන්. අයි මම මෙහෙම මෙහෙම කියන්න හිටියේ අන්තිමට මූණ දෙන්න බෑනේ මොකද මිනිස්සුන්ට දන්න හැම ක්‍රමයක්ම ගහපා දීලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට එහෙම කෙනෙකුට මේ තියෙන අදිමානිය කියලා දෙන්න උපමාවක් තමයි මේ මේ මේ දේවතාවා කරන්නේ බුදුචාන් වහන්සේට කේස පෙස්සමක් ගහලා කේලමක් කියලා අනේ ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන අයට අරණ්‍යගත වෙච්චාම රුක්ඛ මූලගත වෙච්චාම තනිව ගත කරනකොට ඒගොල්ලන්ට මෙන්න මෙහෙම අධිමානයක් එනවා. එතකොට ඒත් අප්‍රමාදිතෙදි ප්‍රමාදයට වැටෙනවා. අල්ලන්න බෑ. ඒ නිසා බුදුජානක සඳහන් කළා තියෙනවා බික්ඛුණු පස්සේ සූත්‍රයේ ඒ අතර බුදුජානසිකේ දේශනාවක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අපට ඒක මතු කරලා දෙන්නේ. එක දවසක් ඒ භික්ෂුණු භික්ෂුණියකට ආනන්ද ස්වාමීන් පිළිබඳව පිළිබඳ හිත පහළ වෙනවා. මොකද ආනන්ද සංසාරේ ලස්සනයි. උන්ට බණ කියන්න පුළුවන්. පිළිබඳ හිත කියන්නේ රාග නිශ්චිත බැඳීමක්. ඉතින් ටික දවසක් මෙයාගේ අපේක්ෂාව බලාපොරොත්තු ඉන්නවා. බැරි නිසා තද්ද බල විජිත සහලවල වුණ ගන්නවා. මොනගත්තාම උපස්ථායිකාට ගිහිලා කියනවා ආනන්ද සාංශයෙන් කියන්න මම මැරෙන්නයි යන්නේ බණ ටිකක් කියන්න නැත්තම් පිළිත්‍යක් කියන්න එන්න කියන්නේ කියලා. අර ඇති වෙච්ච සයිකෝසොමැටික් ඩිසීස් එක කියන්නේ මානසික මනසින් හදාගත්ත ලෙඩේ නිසා බෙහෙතට කියන්නේ පිළිත්‍යක් කියන්න ඕනේ. ආනන්ද හැමදෙන්න පණිවිඩේ යනකොටම දන්නවා කලු කුමාර දිස්ත්‍රික්කය තමයි තියෙන්නේ කියලා. වෙන එකක් නෙවෙයි කියලා. ආනන්ද හැමදෙන්න ළඟට ගිහිල්ලා කියනවා භගිනී නංගී මේ ලෝකයේ මේ ශරීරය හටගන්න හේතු හතරක් තියෙනවා. බුදුජානකසේ දේශනා කරලා තියෙනවා. එකක් තමයි ආහාර. ආහාරෙන් තමයි මේ ශරීරය හටගන්නේ. කබලින්කාර ආහාර. දෙක මාන්නේ. Taman අනික් කයේ ඉඳද්දී අම්බරවගෙන තලාගෙන Taman ජීවත් වෙන්න ඕන. ඒක නිකන් ඉඳලා කරන්න බෑ. එහෙම නැත්නම් තණ්හාව. මම නිකන් ඉඳලා බෑ අනිකට වැඩි කීයක් හරි හම්බ කරන්න ඕනේ. ලාභ සත්කාර ලබන්න ඕනේ. හතර වෙනි එක තමයි මෛතුන සේවනය. මේ ශරීරයේ තියෙන වෙන මොකටවත් නෙවෙයි. පුළුවන් තරම් මෛත්‍රුන් සේවනය කරන්න ඕනේ. ඒ නිසා හොඳට මාන්නයක් හදාන, හොඳට තණ්හාව හදාගෙන, හොඳට ආහාර ටික ලැබුණොත් එයා තමයි මාන්න වැඩිම මෛත්‍රුන් සේවනය කරන්නේ දරු ප්‍රජාව වැඩියෙන් ඇති. ඔච්චරයි නැගණින්නේ තියෙන්නේ. ඒ හතරම බුදුජානනාථේ දන්නවා. ඒකෙන් බුදුජානනාථික තියෙන දක්ෂකම ආහාරං නිස්සාය ආහාරං පජහත කියලා ක්‍රමයක් දේශනා කරා. ආහාරයෙන්ම ආහාරය ප්‍රතිස්ථාපනය කරන ක්‍රමයක් ගන්න ගන්න දාන පිටක් ප්‍රතිවීක්ෂා කර ප්‍රතිවීක්ෂා කරගනි. මේක නීව දවායන මදායන මණ්ඩනායන විභූෂනාය යාව දේවයි මස්සකායස්ස තිකියා යාපනාය කියලා මදේ මානිය සඳහා නෙවෙයි අංග භූෂණ පරිස්කාර භූෂණ සඳහා නෙවෙයි යාව දේව ඥානවත්තාය යාව දේව තිකියා යාපනාය නියන්ත යැපීම සඳහා විතරයි කියලා ගන්න ගන්න පිළේ තණ්හාව මාන දිට්ඨිය ඇති නොවෙන්න ප්‍රතිවීක්ෂා කර කර වළඳපන් එතකොට ආහාර නිස්සාය ආහාරම් පජහත. එහෙම කියනහට දිගින් දිගට කකා යන්න බෑ. ඇති වෙනකොට නතර වෙන්න පුළුවන්. දෙක මානං නිස්සාය මානං පජහත. මේකට සම්බන්ධව කියනවා මේ ලෝකේ මෙච්චර කාම ලෝකේ මෙච්චර මිනිස්සු පටලවාගෙන ඉඳි සමහරෙක් උත්මේ තනන මේ මම මේ ලෝකේ එක විදිහක මාන්නයක් හදා ගන්නවා මේ ලෝකේ ඔක්කොම කාමයට පහදිද්දි මම කාමයේ දුරවන් කරලා රහත් වෙනවා කියන්නේ. ඒකට දැඩි අදහසින් යුක්තව සීල සමාධි ප්‍රඥා පුරල මේ ජීවිතේ වෙන කෙනෙකුට කරන්න බැරි මේ අදිමානුෂික ධර්මයි. මම ලාගා කරනවා කියලා අදිමානයක් ඇති කරගන්න නැත්නම් මානයක් ඇති කරන මානයෙන්ම මානෙ නැති කරනවා. දැන් මානයක් ඇති කරනවා මම නියතමානි වෙන්න ඕන. බණ භාවනාත් කරනවා අනිත් අයට වැඩිය වතපිළිවෙතක් කරනවා. කරුණා මෛත්‍රියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මාන්නයක් මට බලපානවා කියලා දන්නවා මාන්නෙමයි මම මේ කරන්න කියලා දන්නවා මානං නිසායි මානං පජහත ඊට පස්සේ කියනවා තණ්හාය නිසායි තණ්හාය පජහත තෘෂ්ණාවක් තියෙනවා මේ ළඟා වෙන්න බැරි අරිහත්ත්වෙම ලබා ගන්න එකට ඉසලකන ගන්න මාන්නේ මම තෘෂ්ණාවෙන් හිතා ගන්න මම ඒ සඳහා බලාපොරොත්තුවක් ඇති කරනවා මේ ජීවිතේම අඩු ගන්න සෝවන් හරි වෙන්න ඕනේ අදාන ඒකට පුදුම විදිහට මහන්සි වෙනවා මහන්සි වෙන ගමන් දන්නවා මේ ආසාවත් ආශාවක් කියලා සුවාන් වීම සඳහා ගන්න ආසාවත් ආසාවක්. ඒක මේ කාර්යයක් ගන්න තියෙන ආසාවක්, ගෑණියක් ගන්න තියෙන ආසාවක්, ගියක් හදන්න තියෙන ආසාවම තමයි. මේ ආශාව පිළිබඳ දැනගෙන ඒකට තණ්හාය නිසා තණ්හම් පජාතයි. හැබැයි නැගිනේනේ මෛතුණෙන් මෛතුණේ නැති කරන ක්‍රමේ කරන්න බෑ කියලා බුදුජානසේ දේශනා කරලා තිනවා චේතුගතෝ භික්කවේ මෛතුණ ධම්මෝ මෛතුණ ධර්මයේ ගියොත් එයා ඒකාන්තයෙන්ම එකට වෙන ඒ දණ්ඩ කඩා ගන්නවා කියනකොට මෑණියන්ගාතේක නැත්තම් භික්ෂුණියගේ උණ බහිනවා. එයාට තේරෙනවා ආනන්දහමතු දන්නවා කලු කුමාර දෘෂ්ටිය කියලා. ඊට පස්සේ ඇඳින් බැහැලා අච්ඡම්බන්තේ අච්චේතෝ පස්සත ස්වාමීන් වහන්සේ මගේ වැරද්ද වැරද්ද වශයෙන් දකින්ද මට සමාව දෙන්නේ කියලා. මේ මෛතුන සේවයට තියෙන ආශාවෙන් තමයි මේ 62ක් මායන් සෙල්ලම් කරන්නේ. ඒකට ආනන්දහමතු කියනවා මං අහුවෙලා නැහැ. අපිට තියෙන්නේ මෛතුන සේවනේ කියලා නොකිය කියනවා හතරක් කියලා කියනවා. තුනක් නම් ඒක මාර්ගෙ නැති කරන්න බලන්න මේක කරන්න බෑ. කරන්න එපයි කියලා. ඒකට උනත් දැහැලා බුදු ආනන්ද හම්සුගාට ඇවිල්ලා සමාපෙල්ලනවා. ඒක භික්ඛුණෝ පස්සේ සූත්‍රය තමයි සඳහන් කරන්නේ. හරි වටින සූත්‍රයක්. මොකද මේ මානං නිස්සය මානං පජහත්. අපිට පුළුවන් මේ ජීවිතේ කාටවත් බෑයි කියනවා මම පැවිදි වෙනවා. කාටවත් බෑ කියනවා අරණ්‍යගත මම අරණ්‍යගත වෙනවා. කාටවත් බෑ කියනවා කාලසටහන් කතු භාවනා කරන මම කරනවා. කවුරුත් කියනවා මේක නිවන් දකින්න බෑ කියලා මම කරනවා. එච්චරයි කාටවත් උත්තර බඳින්න ඕනේ මේ මාන්නේ ගන්නවා. හැබැයි යා දන්නවා මම මේ මානෙ ඉස්සර කරගෙන යන්නේ මේකත් කෙලෙසක් කියලා. ඒසොට ඒ මානෙ පිළිබඳ කෙලෙසයත් මානෙම කපාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මට හිතුනේ සතිය වඩනකොට මේ මානෙ ස්වභාවයෙන් අයින් වෙනවා කියලා. අයින් විය යුතුයි කියලා. නමුත් සංඥා විපල්ලාස ගැන කතා කරනකොට ඒ සුරංගම සූත්‍රයේ තාමත්ම සූක්ෂම පෙන්නනවා මේ මාන්නයට අහුවෙලා සංඥා පිටලව ගත්තොත් මම මෙහෙම මෙහෙම කෙනෙක් කියලා අදිමානසික ශක්තිය තියෙනවා නැත්නම් ධානය තියෙනවා මාර්ගඵල තියෙනවා කියලා හරිම අමාරුයි කියලා කියනවා බැරි නන්නේ බැරි නන්නේ මේ මාන්නේ පටලවා ගත්තාම සංඥා පටලවා ගත්තාම වෙන විකාර 10ක් පෙන්ලා තියෙනවා ඒ 10 දිහා බලනකොට පේනවා එයාට තනියම බෑ පිස්සු වැටෙන්න කියලා පිස්සු පිහාට රංචුවකට වැටෙන්න ඕන. වැටිලා මේ පුද්ගලයා මේ පිස්සන් එක පිහාට්ටන් එක ඒ තැන ගත කරනකොට කාලානුරූපව මේ පිස්සු පිහාට්ට මෙයාව පිස්සෙක් කරනවා. සයිකෝපැතික් වෙන්න නම් කෝ සයිකෝපැත්ස්ලා ඉන්න ඕන. ඉතින් ඒක ඒ කෝ සයිකෝපැත්ස්ත් එක්ක එක්කෙනි සයිකෝපැතික් වෙනවා. සයිකෝපැතික් කියලා කියන්නේ මානසික රෝගයක්. කැපිපෙන්ජ කෙනෙක් මම විශේෂ කියලා කියා ගන්න. ඒ වගේම ඒ සුඛභෝගීත්වයට අතීතයේ තියෙන කෑදරකමක් ඒවා ජඩ ශතමාර්ග වලින් තබා ලබා ගැනීමට සදා කරන වැඩක් නිවන දඩමීම කරගෙන තමයි යන්නේ. ඉතින් ඒ කෙනාදී හැරෙනකොට බලත හැකි මෙහා මේ ගහන බයිලාව මේ පදේ නිවන પરමාර්ථ කරනද මේ කටයුතු කරන්නේ එහෙම නැත්නම් මේ පිස්සු විහාරට ටිකට අහුවෙලා ඒගොල්ලොත් ඒ જાති මේ නිවන අනික් අයට වැඩි උත්කෘෂ්ටව කරන්න හදන ගැතියක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ නිවන උත්කෘෂ්ටව ලබා ගන්නේ අත්තිකිලමතාන යෝගය තමයි ඉස්සරහින් තියෙන හැබැයි යට තියෙන තද කාමස්පල්ලිකාන යෝගය. නැත්තම් අත්තිකිලමතාන යෝගයෙන් තද ද්වේෂකින් වැඩ කරන්නේ. ඉතින් ඒක තියා මේ සාමාන්‍ය භාවනා නොකරන කෙනෙකුට බලනකොට පේනවා ඌට පිස්සු කියලා. හරි කියන්නේ එහෙම නෙවෙයි. අපි ඔයාවගේ නෙමෙයි අපි අරන්නේ ඉන්නේ. අපි ඔයාවගේ නෙමෙයි අපි ඒකලාවේ ඉන්නේ. අපි ඔයාවගේ නෙමෙයි අපි මේ භාවනා සඳහා කැප කරලා තියෙන්නේ. හැබැයි කොවිල පැහැවෙනවා හැබැයි. හිතේ පැහැවිල්ල තියෙනවා. ඉතින් මම මේම කියන එක වැරදි ඇති. මේක මේ මේ මෑණිවරුන්ගේ හරිම සරයි. මං කෙලින්ම කියලා කියනවා යත්තන්ද උදව් කරන්න පුළුවන්. දැන් බල කාර්යය හරි යට දෙන්න ඕන. තන අරගෙන කරන්න ගිය ගමන් අමෝතු වැඩ වගේක් කරනවා. ඉතින් ඒක අරඤ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාගේ 99%ක්ම හැදිච්ච ලෙඩක්. විශේෂයෙන්ම සංස්ථායි. හරි මහා ලොකු අපි හරි ශ්‍රේෂ්ඨයි කියලාගෙන ජීවත් වෙනවා. මහත්මේ ඊයේ පොත් අවසනට දැක්කා යෝගාශ්‍රම සංස්ථාවේ ශ්‍රේෂ්ඨත්වය කියලා මහත් ලියුමක් ලියලා තියෙනවා. පරස්පරී සංවත්තරේට. ඇත්ත කරුණ මේවා නරක දේවල් නෙමෙයි. අපි වගේ කෙනෙකුට මේ තරුණයෙකුට මම නාසියා මම පැවිදිනකොට 36යි. ඒ වගේ කෙනෙකුට ඇවිල්ලා ඉන්න තැනක් හදලා දුන්න එක මහ විශාල දෙයක්. නමුත් ඒකේ මාන්නකාරකමක් කරගන්න මම විතරයි භාවනා කරන්නේ මම විතරයි තනියම ඉන්නේ මම විතරයි අරණ්‍යගත වෙන්නේ කියලා කොට ගන්න බෑ. ඒක ඊට වැඩිය ඉහළට ගිය කෙනෙකුට විතරයි අත තියන්න පුළුවන් වෙන්නේ. අනික කවුරු අත තිබ්බත් එයා කියන උඹ කවුද බං? මගේ ප්‍රශ්න විසඳන්න උඹ බැරිද වෙලාද? අරණ්‍ය ගත වෙලාද? එකලාව හැසිරෙනවද බලයන් බයියන්. මම එහෙම නෙවෙයි කියන්නේ එන්න පටන් අරගන්න. හැබැයි මේ ආබාධ කරන්නේ නිවනටද? ඒක නෑ. මොනවදෝ වෙන වෙන දේවල් වලට යනවා. ඉතින් අන්න ඒක තේරුම් අරගන්න දෙයියන්ට හිතෙනවා තේරුම් කළ දුන්නොත් හොඳයි කියලා. දෙයියෝ ඒ හාමුදුරන්ට ඇවිල්ලා කියන්නේ කියලා වැඩක් නැහැ. මොකද එයා මුණින් නවපු කලයක්. එයාට බණ කිව්වට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ මම ඔක්කොට බෙල්ල දන්නවා කියලා. මේ බුදුහාමුදුරන්ට කියලා කියනවා. මාන කාම. මානෙට තියෙන මේ කැමැත්ත නිසා එයා අදිමානෙට ලක් වෙලා වෙන කෙනෙකුට අත තියන්න බැරි අසුචි ගොඩක් පාටපත් වෙනවා. කෙනෙකුට අත තියාගන්න බෑ තිබ්බ ගමන් කේන්ති යනවා. ඉතින් ඒකට තියෙන වෙන උපක්‍රම. ඉතින් ඒකට ථේරවාදී උපක්‍රම නැතුව නෙවෙයි බොහොම සියුම් උපක්‍රම තියෙනවා. ඉතින් ඒ උපක්‍රම තියෙනකොට මෙයා ওই පරිසරෙන් ගන්න ඕනේ නේද? අරගෙන ඉවරලා පෙන්වන්න ඕනේ. ඔක ශ්‍රේෂ්ඨ දෙයක් තමයි අභිනිෂ්ක්‍මණය කියලා කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. නමුත් ඔක මාන්නේ සඳහා හේතු වෙන්නේ නැති වෙන්න නම් බුදුහාමුදුරෝ සම්මේසු රම්මේ සුබ කියන මාලිකාව වලින් බැහැලා ඊවරජකම් පැත්තකට දාලා හිඟන්නේක් විදිහට හිටපෙටිත් බලපංකෝ අවුරුදු 45ක් හිටිය හිඟන්නේක් විදිහට මොන තරම් ආඩම්බරයක්ද අපි වගේ ගිහි අතරපු අයට හොඳම ලෝකේ තියෙන ආදර්ශනේ බුදුහාමෝ ජාතිය දේශය කුලය මව ඔක්කොම බලලා වග්ග කුලීන වෙලා ඉපදිලා කුල බේදයක් නැහැ කියලා දේශනා කරා දවසට ඇතම 10ක් 15ක් පයින් ඇවිද්දා මිනිසෙක් වශයෙන් ජීවත් වෙලා කියලා මම බ්‍රහ්මෙක් නෙවෙයි. මම ගාන්ධාරුවෙක් නෙවෙයි. මම දෙවියෙක් නෙවෙයි මිනිසෙක්. බල ඕන කෙනෙකුට මං එන තැන එනවා. අපේ මිනිස්සු එකදී බුදුහාමරෝ අල්තාරයක් උඩ තියලා වඳින්න හැදුවට බුදුසසුන කියන්නේ පොළවේ බෑ ජීවත් වෙච්ච මිනිස්සෙක්. ආන්නේ නිහතමානීකම මේ පෙන්නනවා සත්‍ය නේදේසි අත්තානම් කන්සෝ උපහතයතා කියලා. අපි ඔය අපි ළඟ තියෙනවා මේ පත්‍රයක් මේ පාත්‍රයට ගහපුවා මේක නින්නාද දෙනවා. හ්ම් ගාල සද්දයක් එනදී අපි සතිපාසලට රයියා. අරන් ගිහලා පොඩි ළමයින්ට කියනවා කෑ ගහනකොට ඔන්න බබාලා මේ සද්දෙට අහන්නකෝ. මේක හයියෙන් පටන් ගන්න ඉවර වෙන සද්දයක්. ගහුව ගහන් ගාන්ට හරිට නැත්තම් මේ පාත්‍රයට හ්ම් ගාල සද්දයක් කියලා ඉවර වෙනවා. කාටද පුළුවන්නේ අන්තිම හ්ම් සද්ද ඉවර නැතන අහන්න කිව්වහම ඒගොල්ලන්ගේ කෑ ගැහිල්ල නිසා මේක ඇහෙන්නේ නැතු වෙනවා. ඒක ඔබ මේ සෙල්ලම කරන්න බෑ. ඔක්කොමලා නිස්සද්ද වෙන්නකෝ ඔන්න දැන් දෙසෙන් හැරි ගන්න. ඔන්න gediya ගැහුවට පස්සේ ඔක සද්ද අඩු වේගෙන යනවා ඇහෙනකොට මේ පොඩ්ඩලමයි ටික ඔක්කොම නිකන් බුදු වුණා වාගේ ওই සද්දය අහගෙන ඉනවා. ඒ ඕනේ කලබල ඉස්කෝලේකට මේ සෙල්ලම කරපු ගමන් පුදුම හිතෙනවා. එළමයා නිස්සද්දේට අහන්න පුරුදු වෙනවා. දැන් අපි ළඟ තියෙන එක පාත්‍රයක් පුපුරලා. ඒකට ගහපුවාම රනින්නාද එන්නේ නැහැ. ඒක ඝනව තිබ්බොත් ඒකේ මොකක්ද ඒකට කියන්නේ? ඒ ඒක ඝනයට ගැහුවොත් තමයි ඉන්නා දෙන්නේ. පිපුරුවොත් ඒකට කියනවා කංශෝ උපහතා. ඒ කියන්නේ කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ. එතකොට තට්ටු කරාට අර හ්ම් සද්දෙන්නේ නැහැ. ඒ හ්ම් සද්ද තමයි මාන්නේ කියන්නේ. තමන් ඒක ඝනයි මට තට්ටු කෙරුවොත් ලේසියෙන් අරින්න බෑ ගැහුවත් ගහනවා බැන්නොත් බයිනවා මම අසවලා කියලා එයාගෙන් අමුතු සද්දයක් එන්න බෑ උට තට්ටුවක් දාපුවා මම කීයට හැකි මුගේ කංශ භාණ්ඩේ පුපුරලා නැහැ මේ තන්දි ක්‍රම අනයක් තියෙන නිසා සචේ නේදේශී අප්තානං කන්තෝ උපහතයත ඒසපත්තෝස නිබ්බාන සාරම්භෝ තේන විජයක් එකට එක කියන්නේ නැහැ කවදාවත් මේ තට්ටු කෙරුවට එයාගෙන් නින්නාදයක් එන්නේ හොඳයි මං හරි ගියත් ඔයා හරි ගියත් හ්ම් එච්චර තමයි අන්නේ නින්නාද නොකිරීමෙන් ජයගත දෙන්නේ තමයි ගොඩ්ඩින් මහත්තයයි අපේ කල්පිය පණ්ඩිත ස්වාමීන් වහන්සේ. මොන්න තරම් නඩුවක් මොනවා කරුවත් දෙයක් නෑ නම් ඒක දෙයක් නෑ නම ගිහලා බෙහෙත් කල ගිහලා බෙහෙත් ටික ගන්නකො අනිත් එක නැන්නකො හරිකේ දෙයක් නෑ ගුඩ්ඩි ළඟට ඇවිල්ලා කියන්නේ දික්කලාද වෙලා නැත්නම් මම රහත් වෙලා අනම්මක හ්ම් හ්ම් හ්ම් කියනෝ කියන්නේ නැහැ කියන්නේ නැහැ ඕක නිසා ගොඩින් මැරුන්නේ නැහැ. ඇත්ත කීට අනෙක් මාත්‍ය මලා. මරුවා ගන්නෙත් නැහැ සීදීනස ගත නැත්නම් මලා. ඉතින් ඊට පස්සේ ගොඩින් එක කාමරේ රකින්න ගෙදරින් තුන් හතර දෙනෙක් ඇවිල්ලා ඉදාට ගොඩින් හරි කරදරයි. මේ ගෙදර බුදිරණ ඇඳගා දෙන්නේ දෙපැත්තෙන් බුදියගෙන ඉන්නවා. එක්කෙනෙක් කිව්ව නැත්තම් ගොඩින් ගා හ්ම් එක තියෙනකන් කවුරුත් ගොඩින් මරන්නේ නැහැ. ඕන කියන දෙයක් අහගෙන ඉන්නවා එකට එක කියන්නේ. පස්සේ මේ කතා කරලා කියනවා මෙන්න මේකයි කාරණාව. ඉතින් පිටරටවල් වලින් එනවා එක දවසට මෙච්චර වියදම් කරන ගොඩින් එක පොඩ්ඩක් ඇසුරු කරලා යන්න. ඒගොල්ලන්ගේ තියෙන මාන්නේ පෙන්නලා දෙනවා ගොඩින් නිහතමානීකම. ඉතින් මේ ගතිය පැවිද්ද දන්නේ නැත්නම් විශේෂයෙන් භාවනා කරන එක නදන්නේ නැත්නම් යා මේ අදිමානෙට ලක් වෙච්ච ගම උපක්ලේශ 12ම 10ම වැඩ කරනවා. උපක්ලේශ 10 සාමාන්‍ය හැම කෙනාටම බාධා කරන්නේ නැහැ. උපක්ලේශ 10 එන්නෙමත් නැහැ 10. මේ 10 50කට කඩලා පෙන්නනවා චූරංගම සූත්‍රය. තේරවාදයේ තියෙන 10යි රූප කූප කර්මස්ථානය සහ වේදනා වේදනාවන්ව පැටලෙන්න පුළුවන් 10ක් එකතු කරලා තියෙනවා ඕබාස ඥාන පීති පස්සද්ධාති කියලා. ඒක ආපු ගමන් එයා හිතනවා රහත් වෙනවා කියලා. මේ සෝවාන් වෙලාවක් නැහැ. තාම මාන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවවාසයක් ආපු ගමන් ආලෝකයක් ප්‍රීතියක් පස්සද්ධියක් ආපු ගමන් වලිග උඩ තියාගෙන කෑ ගහන්න පටන් ගන්නවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ මයින් අහගන්න වටිනවා. මට මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා පටන් අරගන්නවා. ඉතින් අර නටාගෙන එන තාලෙන් තේරෙනවා. අර වික්ෂුණිය පස්සේ ඉන්න කෙනාට කළු කුමාර දිෂ්ටි හැදිච්චාම එයා කියන්නේ මට උණ කියලා. තියෙන්නේ වෙන ලෙඩක් ආනන්ද හැමතුරු දන්නවා ලෙඩේ මොකද්ද කියලා. ඒ නිසා මේ අදිමාණයෙන් හැසිරෙන අය පේනවනික් අයට හැබැයි අත ගන්න අමාරු. අත ගැහුවොත් එක්ක සීදී නසා ගන්න එහෙම නැත්නම් අනික් එකලා මරනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ශාසනය පිළිබඳ වැරදි ආදර්ශයක් ඇති කරනවා. ඉතින් මේවට මානසික අසහන කියලා කියන්නේ. නමුත් බුද්ධ ආගමේ එහෙම එකක් නැහැ. බුද්ධ ආගමේ තියෙන මේවා වංචනික ධර්ම කියලා. ඒ වංචනික ධර්ම පෙලක් හදලා දීලා තියෙනවා. ඒ වංචනික ධර්ම කියන එක බටහිර මානසික විද්‍යාවට හිතන්නවත් බෑ. ඒගොල්ලෝ හිතන්නේ මාන්නේ හොඳ දෙයක් කියලා. තමන් උසස් තැනකටපත් වෙන්න සබා ගන්නාලාද මේ අදහස හොඳ එකක් කියලා. නැත් ඒක නිසා මෙයාට ওই භෞතික ලෝකෙ විහත්වේ රසස් වෙන්න පුළුවන් නම් නිවන් ලබන්න බෑ කියන එකයි මේ దేవතාව කියන්නේ. එයා ලොකු දේවල් ලබයි. ලැබුවට එයාට මම කවුද කියලා තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. සත්පුරුෂයා කවුද කියලා තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. අහිංසකම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. නිහතමානී කියන්නේ මොකද්ද තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. සාරම්භෝ. එක ටික කියන ගැතිය නිසා. ඉතින් ඒ නිසා මේ අපි බය වෙන්න නරකයි ස්වභාවක අදහස් ඉදිරිපත් කරන්න. අපි අදහස් ඉදිරිපත් කරන එක ඇති ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අදහස් ඉදිරිපත් වෙන යමක් ගහපා දෙන්න හුවා දක්වන්න යටපත් කරන තලන්න නම් ඒ විලාවේ දැනගන්න ඕනේ මේ ඇතුලේ මොකද්ද වැඩ කරන එක තණ්හාව නෙවෙයි ඒක දිට්ඨිය නෙවෙයි ඒක කියන්නේ මාන්නේ කියලා. නිසා මාන්නේ මතුවෙන්නේ සෙනගක් තුල ඉන්නකොට. සෙනග නැතුව ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්තෝ වේරයන් කියනකොට කැලේ ඉනකොට මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැතුණාට මාන්නේ නැහැ කියලා කියන්න බෑ. එයා ඊට පස්සේ යන්න ඕනේ සභාවට. ගියාට පස්සේ ඔන්න මතුවෙනවා. මතුණාට පස්සේ සභාවට බයිනවා මේ සභාව තමයි මගේ සමාධිය කැඩුවේ. සභාව තමයි මට මාන්නක්කාරකමක් ඇති කර දුන්නේ නැත්නම් අවමානයක් ඇති කරේ සභාවට බයි. ඒ කියන්නේ වැඩ බැරි තාසන් තමයි. වැඩේට ආවම තාසන් නැහැ. වැඩ බැරි තාසන්ලා කැලේටි හද්දක් නැම්මට කරන්න බැහැ. ඒ නිසා මේ දෙක සමබර වෙන්න ඕනේ. අජ්ජත් බහිද සම්බර වෙන්න ඕනේ තණ්හා ප්‍රඥාවයි කරුණාවයි සම්බරය. එතකොට මාන්නේ මොකද්ද මොකද්ද හේම විල්ලක් මාන්නේ මොකද්ද මේ සංවරයක් කියන එකක් හික්මීමක් කියන එකක් ඇති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ <clears throat> මේක ලෝකෙට පෙන්නපු මහෞත්මයන් වහන්සේ වුණාට උන්වහන්සේ ළඟ දෙවිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන ඒ ඒ රූප රූප ප්‍රමාණෙන් අන්ති මෙහෙල රූපයක් ഘോഷ ප්‍රමාණේ ලෝකේ උසස්ම ഘോഷාවක් ඇති කරා ඒ වගේම ලෝක ප්‍රමාණ අන්තිම රූක්ෂ ප්‍රතිපatti රැක්ක කද්දාකත් නිවන බාධා කරගත්තේ නැහැ අනික ඔය තුන රකින්න කට්ටිය ඉන්නවා රූප ප්‍රමාණ ලෝක ප්‍රමාණ ഘോഷ ප්‍රමාණ ඒගොල්ලෝ නිවන බාධා කරගන්න. ඉතින් ඇති වැඩක් නැහැ ලොකු සාන්තින කාලේ කියන්නේ ඔම ඔම හිත බලම්බල ජය පරාජය ලැබයි. මරණයට පස්සේ මොකද්ද ඉතුරු වෙන්නේ? උපමාව. මොකද්ද ලෝකේ ඉතුරු කරලා යන්නේ? ඔය මේ වෙලාවේ ලැබෙන ජය පරාජය නෙවෙයි. අපි ලෝකෙට ආදර්ශයක් ඉතුරු කරලා යන්න ඕනේ. එහෙම ආදර්ශයක් තියෙන එකක් තමයි ථේරවාදී කියන්නේ. ඒ මිනිස්සු අපිට වඩා ගොනා කුණයියි. කවදාකවත් කෑකොසම් ගැව්වේ නැහැ. කියා පාණ්ඩ කියන්නේ අපිට පණිවිඩේ දීලා මෙන්න මේකයි පුතෝ කර යුත්තේ. සීල සමාධි ප්‍රඥා වැඩි යුත්තේ කියලා ඒගොල්ලෝ ඇත්ත එක පියාගත්තා. ඒ නිසා අපි ඒ අදිමානයට අහුවෙන්නේ නැති වෙන්න මේ මාන කාම මානෙට තියෙන කාමය තව කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕන. මම හැතරිනකොට මොකද්ද මයේ තියෙන දුර්ලභම කියලා. ඔය නිල්ලඹ ඉන්න කාලේ මේ ඒකේ කඳවුරු වගේක් තියෙනවා. ඒ කඳවුර වල ඒක ක්‍රීඩාවකට දෙන්නෙක් නගන ස්ටේජ් එකට ඒ දෙන්නගේ පිටපැත්තේ ලියලා තියෙන බෝඩ් එක නම. Tamanට පේන්නේ නැහැ. අනිත් එකනට පේනවා. ඒ දෙන්න අනිත් වෙනගේ ප්‍රශ්න ඇහිල්ලෙන් Tamanගේ පිටපැත්තේ ලියලා තියෙන මොකද්ද කියලා හොයා ගන්න ඕනේ. අරයා ප්‍රශ්නයක් කවොත් මෙයාට ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඒ නිසා ප්‍රශ්නේ අහනවා. එක්කෙනෙක්ගේ එලි පිටිපස්සේ ලියලා තියෙන එළදෙනෙක් කියලා. අනිත් එකා පිටිපස්සේ තියෙන බූරුවා කියලා. ඒ දෙන්න දැනගන්න ඕනේ මගේ පිටිපස්සේ ඉල්ලලා තියෙන්නේ මොකද්ද කියලා. අනිත් එක්කනා ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ හැබැයි කෙලින්ම උත්තරේ දෙන්නේ නැහැ. ඒකට එයා දින පරදිනවනේ. ඉතින් මේක අහගෙන ඉන්නකොට තමන් බූරුවා කියලා දැනගන්න කොච්චර කට්ටියෙන් උදව් ලබා ගන්න ඕනද කියලා හිතෙනවා. මම බූරුවා තමයි පිටිපැත්තේ භායනිකා පේන බූරුවා කියලා. මට පේන්නේ නැහැ. ඉතින් අර එළදෙන කියාගෙන් අහන්න ඕනේ එළදෙනගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ මේ මගේ පිටේ ලියලා තියෙන එකනා සතෙද්ද නැද්ද? ඉතින් අරය ඔව් නැහැ උත්තරයක් දෙනවා. ඔව් කියන්නකෝ. දෙපා සතෙද්ද සිව්පා සතෙද්ද ඉතින් ඔහොම අහලා ප්‍රශ්න හතරක් අහනකන් Taman අරයටත් උත්තර දෙන්න ඕනේ. එයා බලා ගන්නවා මෙයා එළදෙන කියන එක කියවෙන්නේ. ඉතින් මේ අස්සන ගේමක්. ඉතින් ඕකෙම එක ගේමක් වෙලා තියෙනවා ඉස්ලාම මේ විජේවීර ලංකාවේ විජේවීර ප්‍රසිද්ධ වෙනාදී බෝකම් ප්‍රපිටින් තියෙනවා බොහොම ප්‍රසිද්ධ රැස්වීමක්. විජේවීර පැය පහක් එක දිගට කතා කරා. ඒසකට මේ විජේවීර යන්නේ දේශපාලන නායකත්වයකට කියන එක රජයට තේරිලා රජයේ රහස්සත්ව සේවාව දාලා තිබ්බා මේ ඒ බෝගම්බර පිටියේ. ඉතින් අන්තිමට යනකොට හැම එකාගම පිටි ගහලලු CID කියලා. CID එකෙන් ඔත්තු බලන්න ආපු හැම එකාගේම පිටේ බෝඩ් එකක් ගහලාලු තෝ CID කිය. ඒ කියන්නේ උන් දන්නේ අනික ඔක්කොම දන්නවා අපි ඔත්තු සේවාවකට ඇවිල්ලා තියෙන ඔත්තු සේවාව අපි කා ඌට පේන්නේ නැති වෙන බෝඩ් එකක් ගහලා. ඒ කියන්නේ ඒ තරම් ජීවිතය එක සූක්ෂමයි. ඒ නිසා අපේ පිටේ ගහලා තියෙන මේ බූරුවා කියලා ගහලා තියෙන එක හරකා කියලා ගහලා තියෙන අනුන්ට පේනවා. භාවනා කරන්න ඕනේ ඒක බලන්න. බුද්ධ ආගම වෙන්න ඕනේ ඒක බලන්න. අරණ්‍යගත වෙන්න ඕනේ ඒක බලන්න. ඒකල ඒකලාව ගත කරන්න ඕනේ ඒක බලන්න අපිට තියෙන්නේ කාට හරි වැඳලා අනේ මගේ පිටේ ගහලා තියෙන්නේ මොකද්ද බෝඩ් එක කියලා බලාගන්න. එතකොට ජනයා තුලට යන්න වෙනවා. කුලයා කරේ යන්න වෙනවා. යන්නේ මොකටද? මගේ පිළිබිඹුව බලාගන්න. මම මොන જાතිකද කියලා බලාගන්න. ඒක බොරු වෙන්න පුළුවන්. ගහපු බෝඩ් යන්නේ. මෙන්න මේක තමයි භාවනා කරනට හිත පිට යන හැම වෙලාවෙම හිත පිට යන්නේ මගේ චරිත ලක්ෂණය හැටියට. මගේ හිත පිට යන්නේ රූපෙටද, ශබ්දෙටද, ගන්ධෙටද, හිතවිලි වලටද, වේදනාවලටද කියන්නේ මම දන්නේ නැති මගේ චරිත ලක්ෂණයක්. ඉතින් ඒක බුදුරජාණන් කියන ඕලාරිකම් පරිසම්පන්න සංකතා. අන්න ඕක දක්නාසුලෝ හිටියොත්. වැඩි මං නිරවුල්ව කරන කවුරු හරි බාධා කරනවා. ඒ බාධාව ආවේනික බාධාවක්. ඒක මේ මට කරන දෙයක් නෙවෙයි. ඒකේ මම කෙලෙස් ඇති කරගත්තොත් මම පරාදයි. මේ මම කියන්නේ කවුද? මං මොන දෙයට කිපෙන කෙනෙක්ද කියලා දැනගන්න මේක නිමිත්තක් කරගත්තොත් උපමාවක් කරගත්තොත් පිළිබිඹුවක් කරගත්තොත් ප්‍රතිබිම්බයක් කරගත්තොත් අන්න ලක්ෂකම කියන එක විපස්සනා කියනවා. ඒක නිසා අපි වැඩ කරනකොට හැම වෙලාවෙම අනුන්ගෙන් ලැබෙන ප්‍රතිකාර ප්‍රතිචාර වලට බලන්න ඕනේ. ඒත් එහෙම කියනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ පණ්ඩිත ශාන්ති කියන බුදුමේ Tamanට ලැබෙන ප්‍රතිචාර සාධනීය සහ නාස්තික සහ ආස්තික කියලා දෙකක් තියෙනවා. constructive criticism and destructive criticism. අනික් කටට චෝදනා කරන්න හරින්න බලාගෙන ඉන්න මෙයා මේ චෝදනා කරන්නේ අනුකම්පාවෙන්ද නැත්නම් ද්වේෂයෙන්ද කියලා. ඒ වගේ නාස්තික චෝදනා පැත්තක දාන්න. චෝදනා කරන්න එපයි කියන්නේ බා. ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. හොඳ චෝදනාවක් නම් යාට ගිහිල්ලා වැඳලා කියන්නේ ඔබතුමාගේ මේ සාධනීය යෝජනා නිසා මම මේව හදාගත්තා. ඔබතුමා හොඳ නැද්දයක් කරන කාබනිකයි. ඒකෙමයි මම ඇති තියෙන්නේ. යෝජනා කරාට ඉස්තිර කරන එක මගේ ඇති තියෙන්නේ. ඉස්තිර කරාට සාධනීය එහෙම නැත්නම් constructive. ඒක තේරෙන්නේ නැතුළු රිචඩ් ඩේවිඩ්සන් කියනවා මනුස්සයර තේරෙන්නේ නැතුළු කෝකද constructive කෝකද destructive කියලා. Taman කෙරේ එන යෝජනා එහෙනම් අපිට බාධා භාවනා දින බාධාවලදී ඒකේ කාරණාව අවුල ගන්න ඇති. ඉතින් මමයා කවුද කියලා අල්ලගන්න ඇවි ඒක පස්චිම භවිකයන්ට විතරලු පිළිහිట్లా තියෙන්නේ. මේ විචේජිතේ නිවන් දකින්න කියලා තේරෙනවා. මට මේ එහෙම මේ වදින්නේ මෙන්න මේ පණවිඩයට කියලා. ඒක අහුලනවා කියන එක ලේසි නෑ. ඒකට බෑ අපිට සාකච්ඡා කරගන්න. අඟුලිමාල හම්තුව හැමදාම පින්නපාත යනකොට එක්කෝ ගහනවා එක්කෝ මූණට කියලා ගහනවා එක්කෝ ලී පෙරාගෙන තමයි එන්නේ. බුදුන් හැමදාම පින්නපාතෙන් පස්සේ කතා කරන කොහොමද ආනන්ද අඟුලිමාල හම්බුණාද පින්නපාතේ? දැලදුවා. එහෙමයි සාංශ හම්බුණා. මොකද ඔළුව තුවාල වෙලා. නෑ නෑ මේ කොල්ලෙක් ගලක් ගැහුවනේ වෙරළු ගහකට. ඒක අත්තක දෙල්ල මගේ ඔළුව වැදුණානේ. සිවුරේදලා තියෙන්නේ. බල්ලෙක් පැන්නනේ. ඉතින්ෝ අඟුලි මාල ඔතනදී උඹ දැන් හිත නරක් වුණොත් වෙළු ගායට ගල් ගහපු කොල්ල ගැන බල්ල ගැන උඹ ඕකෙන් මැරුණොත් අපාගත වෙනවා උඹ දැන් පුළුවන්ද ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන්ම මේ මං කරපු පරණ අකුසල කර්ම වල තියෙන ශේෂ විපාක ඕක තියේදී පුද්ගලයා මට ගැහුවා නෙවෙයි. බල්ලා මේ අඟුලිමාල දැනගෙන පෙන්නනේ උඹට අනුකම්පා කරපන්. උඹ ඒකට සමාව දීපන්. ඉසල ඉසල බෑර කඩුව අරගෙන ලේපිට 999ක් කපපු දාමරික හොරා. අන්තිම බුදු දානහාස ළඟ එකඟ වුණා. ආවේනික ස්වභාවික දුකක් ආවත් ඒකට සමාව දීලා අනුකම්පා කරන තමයි අඟුලිමාල පිටට ඇවිල්ලා තියෙන්නේ යතෝම් බගිනියරියාය ජාත්‍යා ජාතෝ ජීවිතා ජීවිත සංචිච්ච ජීවිතං ජීවිතා වෝරෝපේ සාමනාභි ජානාමි මයි මුළු ජීවිතේ ආර්ය බාහිරට පත් වුණාට පස්සේ දැන දැන සතෙක් මැරුවා මම දන්නේ නැහැ ඒ නිසා උඹේ ගැබ් මල පහ වේවා උඹට මේ ගැබ් විලිරුදාව නැති වේවා කියන තරමට මේ පැතිරෙන මෛත්‍රියක් ආවා ඉතින් මේක අල්ලලා දෙන්න බුදුරජාණන්සේ අඟුලිමාල ළඟ තියාගෙන කියලා දුන්නා. ඒ නිසා බුදුහාමරගේ යම් කිසි මෙහෙවීමක් තියෙනවා. ඒ වෙලාවේදී කේන්තියක් ගත්තා නම් මේ මට ගහපු එක්කනා ගැන හෝ බල්ලෝ පැනලා කඩා පැන්නට හෝ ඉතින් හිත මේ කියන අපමාදයක් හිත පැහැර පාරන මොණිය ගතිය ඉන්නේ නැහැ ඒකට. සමා භාවනා කරන්න බෑ මොණි ගතිය ඉන්නේ නැහැ. ඇයි හද්දේ නෙමෙයි මං තනියම මේ පැවිදි වෙලා තියෙන දැටි භාවනා කරද්දී බල්ලෝ පයින්නවනේ මට. මම භාවනා කරද්දී බින්න පාති කරද්දී මගේ ඔළුවට කල් ගහනවනේ කවුරක්වත් කියලා තරහක් ආවනම් ඉතින් ඒ කෙනා දන්නේ නැහැ මේ පණිවිඩයේ තේරුම් අරගන්න. අර කංසෝ උපහතා යතා වගේ සාරම්භයට යන්න එපා. මේක මං කරපු කර්මයක්, ශේෂ කර්ම. ඔබට පුළුවන් නම් මේකට තරහ නොවි. ඔබට පුළුවන් නම් මේ කරදර මැද සතිය පවත්තන්න. ඔබට පුළුවන් නම් මේ කරදර මැද මම පින්නපා කියන බව දැනගන්න. ඔබට පුළුවන් නම් මේ කරන ගමනොත් මට මේකට ද්වේෂයක් පහළ වෙනවා කියලා දැනගන්න. රහත් තමයි. ඉතින් ඒ නිසා ඒ බාධාව තුළ රහත් බව තියෙනවා තමන්ගේ මූල කර්මස්ථානට වැඩි. අන්නේ වෙනස අන්නේ ඒක තේරුම් ගන්න මනුස්සයා වැලි තලාවක් අත ගාලා මණික අහුලනවා. අනිත් එක නම් මණිකක් කියලා වැලි කැලක් අහුලගෙන ඉතින් නැත්නම් ප්ලාස්ටික් කැලක් අහුලගෙන මැරෙන්න හදන ඕක කරඬුවක දාගෙන රැකගෙන තියාගෙන ඉන්නවා. හදිසියකට කියලා කාටද කිව්වොත් මේ මණික තියාන කීයක් කර දීපන් කියලා කිය පිස්සුවෝයි තමුසෙට මේකේ ප්ලාස්ටික් කැලක් කියලා. එතකොට තවත් අමලියක්. ඉතින් ඒක නිසා මේ අපි ළඟ තියෙන ಗುಣ ටික අපි හදාගත්ත ಗುಣ ටික අපි නිතරම ඉවරයන් ධර්ම සාකච්ඡා කරලා සාකච්ඡා කරලා ඉවර වෙන්න ආරින්නවා. මේ මාන්නයත් එක්ක වැඩ කරනවා කියන එක ලේසි නෑ. ඒ මොකද හේතුව මේක අමෝරාවෙන් හොයාගත්ත දෙයක් නෑ අපි. අතාරින්න කැමති නෑ. ඒකත් දිනුරට හැරපියා යන රජකුසේ නැත්තම් තමන්ගේ මිනි කොණ්ඩලේ තියෙන මණිකක් වගේ බිම දාලා පාගන ක්‍රමය තමයි තේරවාද ක්‍රමය කියන්නේ. නිසා භාවනා කරන කට්ටිය හොඳට මතක තියාගන්න භාවනා කරලා ලැබෙන හැම ප්‍රයෝජනයක්ම අවාසිත හිටිනවා මේ කාම නැත්තම් මේ මානකාමී කියනවා. අපි ඒක නැති කර ගැනීමට සබ්‍රක්මචාරින් වහන්සේලාගෙන් අපි අහමු. අපි ඒගොල්ලන්ගේ පිළිමිබු බලමු. අපකරා පැමිණෙන කරදර දිහා බලමු. බලලා ඒකෙන් අපිට පණ උකහා ගන්න වෙන්න ඕනේ ත්‍රිපිටකේ උදව් කරන්න ඕනේ නැත්නම් මම්ම ප්‍රයෝජන ගන්න ඕනේ. අන්න එහෙමනම් මේ ජීවිතේදිම මේ මාර දෙය ඉක්මවන්න පුළුවන් කියන තමයි බුදුජානනාථගේ උත්තරේ. එතනින් අපේ ධර්ම දේශනාව સમાප්ත කරනවා. සියලු දෙනාට මේ මානකාමයේ අයින් කරලා ඒ අනතිමානීව ගත කරන්න බේවා කියලා ප්‍රාර්ථනා